දේශකයේ දේශකාසිතේ ආනාපානසති භාවනාවේ ධර්මානුපස්සනාවේ අනිස්සානුපස්සේ සතර ස්ථානයේ සිටී යන්සානුපස්සේ සතර ස්ථානයේ සිටී කියන කොටස් දෙක පිළිබඳව විස්තරයක් කරනක. එනිදී අප ප්‍රකාශ කළ කරුණ අතර මේ අපගේ භාවනා ආනාපානසති භාවනාව තුළ පටිච්ච සමුප්පාද ධර්මයන් මතකර දෙන ඒවා තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දැකලා ඒ තුළින් නිර්වාණ අනුභවය ලබන ආකාරය ගැන හඳුන්වීමක් කළා. බොහෝ දෙනෙකුට ඒ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ කරපු විස්තරය තේරුනේ නැති බව අපට දැනගන්නට ලැබුණා. ඒක නිසා තවත් අයෙක් අපි මෙන්න ආයුධ විශේෂණ රැකී සිටින මේ පටිච්ච සමුප්පාදයේ ගැන සුළු හෝ විස්තරයක් කරන්නට කියලා. ඒ නිසා මම අද කල්පනා කළා මේ පටිච්චසමුප්පාදයේ ගැන පාසල් යන කුඩා දරුවෝ උපත් කියන අනුදෙන එකා සුළු සරල කර්ම කීපයක් පළමුවෙන් ඉදිරිපත් කරලා ඊට පස්සේ ප්‍රඥා සම්පන්න බුද්ධි සම්පන්න කෙනෙකුට පුදුකා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ආනාපානසති භාවනාව තුළින් මතකදෙන ඒ තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය මතකව සංස්කාර විරෝධයක් අත්දැකන ආකාරය නැවත කාල වේලාවට අනුකූලව විස්තර කිරීමට අප අදහස් කරා. එතකොට මේ පළමුව කියන කොටස් සාකච්ඡාවේ මොකද ගැඹුරු ධර්මයක් සම්පතන තේරුම් ගැනීමට නොහැකි නිසා ඉතා සරල කරුණු කීපයක් පමණයි පටිච්චසම් පාදයේ පිළිබඳව අප කලමෙන් ප්‍රකාශ කරන්නේ කවුරු සාධාරණ හොඳයි පටිච්චසම් පාදයේ කියන්නේ කොහොමද අපි මේ සංසාරයේ නැවත නැවත ඉපදි ඉපදි නැවත නැවත නැරි නැරි මේ සංසාර ගමනේ අපි නිරන්තරයෙන් ගමන් කරන ආකාරය දැක්වන විස්තරයයි පටිච්චසම් පාදයේ අත් වශයෙන්ම මේ දුක් වල ඇති වෙන ආකාරය දුක් සමුදය සත්‍ය විස්තර කිරීමක් පිටිච්ච සමුප්පාදයේ තුලින් සිදුවන ඒක සත්‍යයෙන් අනෙක් අතට අපගේ මේ සංස්කාර ගමන මේ දුක්ඛ ස්කන්ධය නතර කරලා අමාන නිවන සැනසෙන ආකාරය දක්වන්නේ පටිච්ච සමුප්පාදයේ ප්‍රතිලෝම වශයෙන් දැක්වීමේදී ඒදී නිරෝධ සත්‍යය අපට පෙන්වා දෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කාම බඳුලයි කුසාම ගැඹුරුයි. මොකද ඥානන වහන්සේ දවසක් ආනන්ද මහරහතන් වහන්සේට වදාළා ගම්භීරෝසායන ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්භීර අවබෝධෝච්ච ඒකත් ආනන්ද ධර්මස්වාමී බෝධා අස්ස වේදා ඊගණයන් සදා සංසාරවල දාතා ගුණාගුණක සාසනක බම්බක භූතා අපායන් දුක්ඛ සංසාරයන් නාහිවත් කියන කියලා. ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණතාවයන් ආනන්ද පටිච්ච සමුප්පාදෝ ආනන්දය මේ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ තාමත්ම ගැඹුරුයි. සම්පූර්ණ සම්පූර්ණ අවබෝධයේ ගැඹුරු විදියටමයි තේන්නේ, ඉන්නේ අවබෝධ වන්නේ. ඒකස්සානන්ද ධම්මස්සානන ගෝදා අත්ති වේදා ඒකම් නිරූ පටිච්ච සමුප්පාදය අනුභෝදා අත්ති වේදා අවබෝධ නොකළ නිසා ප්‍රත්‍යක්ෂ නොකළ නිසා ඊගමයන් සජාමේ සත්ව ලෝකයා මේ සංස්කෘත ලෝකයේ සිටින සත්‍ය මනසාසලක දාසා හරියට මේ සැකලිස් නූල් ගෝලයක් වගේ අවුල් ජාලාවක සංස්කාර අවුල් ජාලාවේ සැකලිලා නරින් සම්බදානයේ පැටලී සිටිනාසී මේ සංස්කාර තුලම දඬගෙන අපායන් දුක්ඛින් සංස්කාරයන් නාටිලක්ෂකී මේ සංස්කාරයෙන් මේ අපාය දුක්ඛිතයි සංස්කාරයේ කුමනා යන්නේ නැතේ මේ ඥාණයෙන් ඉතිරිය එතකොට මේ කටිච්ච සංස්කාර ධර්මයේ ඊටම ගැඹුරුයි ගැඹුරු වශයෙන්ම තියෙනවා ඒ පටිච්ච සම්පදාන ධර්මයන් අවබෝධ නොකළ නිසාම අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ කරුණු නොදන්නාකම නිසාම මේ සත්‍ය මේ සංස්කාර ධමනේ නැවත නැවත නිබන්ධ වෙමින් කියන්නේ මේ දුක අනුභව කරනවා කියන එකයි ඒකේ තේරුම. එවැනි ගැඹුරු ධර්මයක අවබෝධයක් දක්වලතියෙන නිවන් ලබන්න උත්සාහ කරන ආශ්‍රෝ සිටීම ඉතාමත්ම අවශ්‍යයි. හොඳයි අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ඉතාහා සාකරද කරුණ කීපයක් පමණක් අපි ඉදිරිපත් කරනවා මොකද මේ ගැඹුරු කාරණා ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් වන්නේ නැහැ සමතම තේරෙන්නේ නැති නිසා දැන් කල්පනා කරන්න තුන්වත් අය අපේ උපදින දවසේ ඉඳලා මේ මොහොත දක්වාම කුමතරම් දුකක් අපි මුලට කියලා. උපදින අඬ අඬ මහා දුකකින් ඊට පස්සේ ඉදිරිච්ච මොහොතේ සිටන් මේ මොහොත දක්වාම මේකාකාර දුක්ව දුක් අපේ මුදිනේ ගමන් කරන්නේ. ඊළාවකට කායික දුක් ලැබෙනවා, තවත් ඊළාවකට ශාරීරික දුක් ලැබෙනවා. ක්‍රියාව ලක්ෂණයෙන් මේ පුද්ගලයන් ඈත්ීමේ දුක තවලා ලැබෙනවා. අපේ පුද්ගලයන් ඇසුර කිරීමේ අපේ දේවල් ලැබීමේ දුක තවත් අතමින් ලැබෙනවා. රෝග දුක් ලැබෙනවා. මොලේ ආකාර එන දැනුම් වෙන දේවල් වලට අපි දුක් වෙනවා ආයතක දුක් ලැබෙනවා මානසික දුක් ලැබෙනවා මේ දුක නැහැ කියලා කෙනෙකුට කවදාවත් කියන්නට බෑ ඒකේ කාන්ත සත්‍යයක් ඒ කාන්තන දුක් සත්‍යයයි එතකොට නැවත නැවත අපි මේ විදිහට දුක් අනුභව කර කර යනකොට අපිට ඒ කාන්තෙන්මයි කරාදු වෙනවාමයි යාදු දුක වෙනවාමයි මරණ දුක වෙනවාමයි මේ තරම් දුක් ගොඩක් අපිට ඉතිරියේ එන්නටත් තියෙනවා තවත් දැන් ඉඳලක් තිබෙනවා මේ දුක් කොට ඇති වෙන්නේ ඇයි දැන් කල්පනා කරන්නට අපි ඉස්සෙල්ලා මේ ලෝකෙට මේ ජීවිතයට මේ ජීවිතයේදී ඉපදුනේ නැත්නම් මේ දුක අපට සිනාද මේ දුකක් අපට ඇති වෙන්නේ නැහැ අපි ඉපදුනේ නැත්නම් අපි ඉපදුන නිසාම මේ දුක අපට මුදින්නට සිදුවලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතිපත්‍යා දරාමන්නං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බවಂತಿ ඊව මේකත් තේරලස්ස දුක්ඛ සංගත සමුදයෝ හෝති කියලා. මේ ධාතු නිසාම ජරාප සේනා, නිරාදිත සේනා, ශෝක කරන ඒවා, විලාප කරන ඒවා, කායික දුක්, මානසික දුක් ආදී අනන්ත ප්‍රමාණ මේ දුක් සංදර අව මේ දුක් කොට මේ දුක් පරිදේ නැවත නැවත තියෙනවා. මේක කාටත් පැහැදිලි. මේ දෙකේ කුමක් නිසාද අප ඉපදුන නිසා ජාතිපක්ෂයා ජාති නිසා ඒක කාටත් දැන අවබෝධ වෙන්න ඕනේ. එතකොට මේ ධාතිය කියන්නේ කුමක්ද? ධාතිය කියන්නේ ඉස්සල්ලාම අප මේ මිනිස් එක්කම කතා කරනවා නම් මෞර්තිසත පළමුවෙන්ම දිවි වූ අවස්ථාව. මෞර්තිසෙන් එළියට ආපු අවස්ථාව නෙවේ මෞර්තිසත ඉස්සල්ලාම පිළිසිඳගත් අවස්ථාව සමහර විට මම දන්නේ නැහැ මාසයක් දෙකක් යනකම් සමාජයේ පුසුතේ දරුවේ පිළිසඳු නැහැ කියලා. අර පිළිසඳු බවක් අවස්ථාවයි යාඥාවේ කියන්නේ. එතකොට දැන් කල්පනා කරන්න මෙතන වැඩි යාය සම්බන්ධ ඉක්ම සිටින්නේ අර ඉස්සල්ලා මෞපසට පිළිසඳගත්තේ කලබෝගේ සහිත ඒ පිට ඇති වුණාට පසුව යම් කෙනෙක් කව ආකාරයක හේතුවක් නිසා හෝ දස්සා දිරීමක් කළා නැත්නම් ඒලා ඒ කලබෝ අවස්ථාවේදී විනාශ වී යන දෙයක් සිද්ධ වුණා කියලා. ඉගෙන ගන්නාන ඒ ඇතිවෙච්ච ළමයාගේ කර්ම සහ සිද්ද පවතිනවාද? කය සිත කය ඇති එදිනාද සිත වැඩිනාද? කය වැඩින්නේ නැහැ සිත වැඩින්නේ නැහැ එතකොට කය සහ සිත වැඩි වෙදී ප්‍රවෘත්තියේ කුමක් නිසාද අර ප්‍රතිසන්නේ දිනන මේ ලෝකයේ ඉස්සෙල්ලාම පහළ වෙච්චි සිත් දැරුණු නිසා දැන් මේක පැහැදිලි වෙන්න ඕන අපේ ඉස්සෙල්ලාම සිතේ සිතක් පහළ වෙච්ච නිසා එතකොට අපිට මේ ඇසක් කනන්නාසයක් මොනේ තවීරයක් කිසි දෙයක් නැහැ අලල් රූපේ කියන්නේ සාස්මී රූපයක් ඒක පොත්වල කියන්නේ මේ අසුගම්මක වත්තෙන් දින්දුවක් ඔබලා එක උඩට ගත්තොත් ඒ අසුගම අස්සේ පුදු ලෝමයක් අඩ දිනු තියෙන දින්දුවක් වගේ උදා දෙයක් කියලා කොහොමවත් මේ අවස්ථාව සිඳලා නැති කරලා දැමමනා ඒක පසුව ඒ නිසා ඇති වෙනා රූප බඩ හෝ නාම බඩ ඇතිවන්නේ නැහැ. ඒකෙන් අපට තේනවා ප්‍රතිසංගයේ දින තුන සිට තිසා මේ නාම රූප ලැබුණය කියලා. සුකුත් එතන කතා කරන්නේ කුමද්ද බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන විඥාන පත්‍ය නාම රූපං කියලා. මේක කාටත් දැන් පැහැදිලි වෙන්න ඕන ඉතාම සරල කරුණක්. ගැඹුරු ධර්මයක් නිසා සරල වශයෙන් අවබෝධ කරගන්න ඒ සරල දැනුම හව ප්‍රමාණවත් වේදී අපට අවශ්‍ය නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට එතකොට ඒ ප්‍රතිසංගයේ දින දුන්න විඥානය නිසා නාම රූප ඇතුණා මොනවද නාම කියන්නේ මොනවද රූප කියන්නේ ඉස්සල්ලාම ප්‍රතිසංගයේ ගැන තුන සිට ඇතුණා ඒ සිට ඇති වෙනකොටම ඒ භවයට ආශා කරන සිතක් නැවත නැවත සිත් පරම්පරාවක් ඒකට අනුකූලව ඇති ඇති නැති නැති යනවා. අර පසුව ඇතිවෙන ඔක්කොම සිත් පරම්පරාව ඇතිගන්නේ කුමක් නිසාද? අර මුලින්ම ඇති වුණු ප්‍රතිසන්දිය දින දින මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වුණු ප්‍රතිසන්දි විඥානයේ නිසා අපි ඒකට භාණ්ඩ පිට කියලා දැන් ප්‍රකාශ කරමු එතන පිට. එතකොට ඒ භාණ්ඩ සිටේ පැවැත්ම නිසාම පසුව ඇතිවන සිත් පරම්පරාව ඇති නැති නැති නැති යනවා. අර භාණ්ඩ සිටේ තියෙන කොට මා කලින් කියවා කලන රූපය කියන්නේ සාසන රූපයක්ය. ඒ රූපය මව ගන්නා ආහාර හා වෙනත් හේතුන් නිසා ක්‍රමයෙන් වැඩිමයට පටන් ගන්නවා. හරියට මේ ඉස්සරහින් තියෙන පොල් ගහක පොල් මල පේන දෙකක් ඒකේ මන්දට මඩේකුත් නෑ පතුමකුත් නෑ වතුරක් නෑ බොල්ලෙන්නකුත් නෑ මොකක්වත් නෑ ඉස්සෙල්ලම පසුව එන්න එන්න ක්‍රමයෙන් අර කලින් නොතිබිච්චි පොල් පතුව හැදෙනවා පොල් වතුර හැදෙනවා පොල් මඩ හැදෙනවා පොල් ලෙන්න හැදෙනවා අන්න ඒ වගේ අපේ ජීවිතය පටන් ගන්නකොටම මනස පිළිසිඳ ගන්නකොටම තිබුණේ නැති මේ අර කලින් රූප අවස්ථාවේ කුකුමේ ඇති රූප කොටස් ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මේ ජීවිතේ කාරණාවක් කියන දේශනාවේ සඳහන් වෙනවා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන කියලා. ඒ කියන්නේ අර ඉස්සෙල්ලාම හටගත් හිත නිසා නාම රූප පරම්පරාව අර මම විස්තර කළ ආකාරයට ඇති වෙනවා. අර ඉස්සල්ලාම හටගත් හිත නිසා පසුව පසුව ඇති වෙන සිත් හට ගන්නවා. ඉස්සල්ලා හටගත් සංසිද්ධිත නිසා ඒකට අනුකූලව ඒ කර්ම ශක්තියට අනුකූලව අපේ ශරීරය වෙදිනවා. එතකොට විඥාන පත්‍ය නාමන විඥාන පත්‍ය රූපන විඥාන පත්‍ය නාම රූපන විඥානය නිසා සිදැති වුණා ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය නිසා ප්‍රතිසන්දි විඥානය නිසා මේ රූප කොටස් නැවත නැවත ලැබෙනවා ඒ දෙක එකට අල්ලලා අපි කතා කරනකොට මේ ප්‍රතිසන්දි විඥානය නිසා මේ නාම රූප දෙකම ඇති වෙනවා මේකත් පැහැදිලි කාරණාවක්. එතකොට විඥානයේ නිසා නාම රූපයක් වෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං. මේ විඥානය පවතින්නේ නාම රූප දෙක නිසායි කියලා. එකක්කට විදිහට කතාවක්. ප්‍රතිසංගි විඥානය නිසා නාම රූප ඇති වෙනාය නාම රූප නිසා ප්‍රතිසංගි විඥානය පවතිනාය කියන එක. ඒක උපමාවකින් විස්තර කළොත් දී දෙකක් එකට හේතු කරලා හිතවලා කියනකොට එක දීයක් නිසා අනිත් දීය පවතිනවා. අනිත් දීය නිසා ඊට අනිත් සත්‍යය තමයි කියන මේ ඒ කියන අනිත් දීය පවතිනවා. එකක් අනිකට හේතු වෙනවා. මේකට කියන්නේ අන්නමය ශක්තිය කියලා ඒ වචනේ අමතක වුණාට කමක් නැහැ. එකිනෙකට හේතු වෙන උපකාර වෙන දෙකම පවතිනවා. අර ජීවිතේක එකට හේතු කරලා සිටවලා තියෙනවා වගේ මෙන්න මේ වගේ ඉස්සල්ලාම හැටියෙච්ච ප්‍රතිසන්දිසිත අර පසුව ඇති වෙන නාම රූප නිසා පවතිනවා පසුව ඇති වෙන නාම රූප ඉස්සල්ලා ඇතිවෙච්ච ප්‍රතිසන්දිසිත නිසා ඇති වෙනවා මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව වදාලා විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියලා දැන් මේ අයට තුන්මන්සේ තුන් යන්නට ඕනේ මේ ප්‍රතිපත්ති සංස්පාදයේ කියන්නේ වෙන කිසිවක් නෙවෙයි අපේ සංසාර ගමන පවතින ආකාරයේ මේ විස්තර වන්නේ හේතුඵල දෙකක් තියෙන එක අවබෝධ වන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දේශනා බොහෝ ආකාරයෙන් නිරික්කුඩ දේශනා කළා එකම ආකාරයකින් නෙවෙයි සෑම අවස්ථාවකදීම වගේ දේශනා කළේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්සු පාදා ඉදන් උප්පජ්ජති ඉති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්සු නිරෝධා ඉදන් නිරුද්ධති යතිදන් අවිද්‍යා පත්‍ය සංඛාරා ආදී වශයෙන් අර ආකස් පුරුදු පටිච්ච සමුප්පාද පාඨය එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඉති ඉමස්මින් සති ඉදන් හෝති මෙන්න මේ හේතුව තිබෙන නිසා මේ ප්‍රතිඵලයේ තියෙන මේ හේතුව තිබෙනම් මේ ප්‍රතිඵලයේ තියෙන ඉතිමත් මේ සතිය මේ හේතුව තිබෙනකොට ඉතින් හොති මේ ඵලයේ තිබෙනවා ඉතිමත් ඉතිමත් උපාද ඉදන් උපද්දේති මේ හේතුව ඇති වෙනකොට මේ ඵලයේ තිබෙනවා ඒක සරල කාරණාවක් ඉතිමත් මේ අර්ථය ගන්න හොති මේ හේතුව නැති වුණොත් මේ ඵලයේ නැති වෙනා මස්ස නිරෝධා මේ ඵලයේ විරුද්ධ වීමේ හේතු නිරුද්ධ වීමෙන් මන නිරුද්ධ සීලන් නිරුද්ධ සීල මේ ඵලයේ නැති වෙනවා මේ හේතු ඵල දෙකක් මේ ගැන කතාව මේ හේතුන් මේක හැදීමා මේ හේතු නැති වෙනකොට මේක නැති වෙනවායි කියලා දැන් අපි මොනින් පටන් ගත්තේ නැවත සිහිපත් කිරීමක් කියන මේ මහා දුක්ඛ සංදය ප්‍රතිඵලයක් ඒ ප්‍රතිඵලයේ ඇතුණේ කුමක් නිසාද අපට අප ඉස්සෙල්ලාම මේ මානසිකයට කුහුටි පිටිසඳ ගන්න ප්‍රතිසන්දී විඥාණය ඇති වූ නිසා මේ මහා දුක්ඛ සමුදය පවතින්නේ ඒ ආකාරයෙන් එතකොට ඒ විඥාණය කියන්නේ නිසා ඒ හේතුව නිසා අපට මේ සතු ඇතිවෙච්චි නාම රූප සංතතිය ඇති වුණා. ඒකයි කියන්නේ දක්වා දැන් මේ නාම රූප දෙක මේ විදිහට වැඩිගෙන යනකොට කලින් නොතිවිච්චි අපගේ සංහිඳේ තුලම උපේදී හටගන්නකොට නොවන. උපදිනකොට පහළ වූ ඇහැ ඇති වෙනවා, කන ඇති වෙනවා, නාසය, දිව, ශරීරයේ අස්පය ඔක්කොම ඇති වෙනකොට පටන් ගන්නවා. දැන් කල්පනා කරන්නේ අර කලින් තිබ්බ නාම රූප අවස්ථාව ඵල රූප අවස්ථාවට ප්‍රතිසත්‍ය හරි කෙනෙකු විනාශ කළා නම් අවර ආකාරයෙන් හෝ අර පසුව ඇති වෙන ඇස කන නාසය දිව ශරීරයේ අත්පා ඇතිවන්නේ නැහැ. ඒ වැටෙන්න හේතුවක් නැහැ. ඒක වැටෙන්නේ නැහැ. ඒක නිසා අර නාම රූප අර විදිහට ඉස්සල්ලාම මෞඛසේක හටගත් විඥානය නිසා ඇතිවනා ඒ නාම රූප පිට ඇතිවි ඇතිවි යනකොට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන සලායතන ආයතන හයක් තියෙනවා නාම රූප පත්‍ය සලායතනම් නාම රූප නිසා මේ ආයතන හයක් ඇති වුණා ඒ ආයතන කියන එකයි සලායතන කියලා කියන්නේ මොනවාද ආයතන හත ඇසට තියෙනවා චක්කායතනෙ කනට තියෙනවා නා ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය චක්කායතන සෝතායතන ධානායතන ජීවායතන කායායතන මනායතන කියන ඔය පොත්වල සඳහන් වෙන කරුණු එතකොට දැන් අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න ඇහැ කියන්නේ මොකද්ද මේ අපට තියෙන මේ සංගෝලයේ නෙමෙයි එහි තේමීමක් ගෙන දෙන සම්පූර්ණ ශක්ති විශේෂයක් තියෙනවා වෙනවා ඒකයි සහායතන කියන්නේ කන කියන්නේ මේ අපට පේන පිටට තියෙන කනේ රූපේ නෙවෙයි සද්දේ තේරුම් ගැනීමට සද්දේ දැන ගැනීමට හැකි වෙන ස්ථානයක් සංගෝරයේ තුල සම්බරේ ළඟ තිබෙනවා අන්න ඒකයි සෝතත් පාද කියලා ඒවට කියන්නේ නාසයත් එහෙමයි. එතකොට ඇහැ කියන්නේ කුමක්ද? දැන් අපි කතා කරන්නේ මේ නාම රූප පත්‍ය සලආයතන කියන එක හොඳට පැහැදිලිව මතක තබාගෙන සමාධියෙන් යුතුව අසන්න සමාධියෙන් යුතුව ඇසියේ නැත්නම් මේ ධර්මයේ අවුල් කියන බවට පත් වෙනවා. ඊයේකේ වර්ධක් හෝ ධම්මේ වර්ධක් නිසා නෙවෙයි සමාජයේ මනසේ තියෙන අවුල් කරනකට පත් නිසා ඒක නිසා දැන් කල්පනා කරන්න නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිසා මේ ආයතන හය ඇති වුණා මොනවද ඇහැ කන නාසය දිව ශරීරය මනස ඇහැ කියන්නේ කුමක්ද රූපයක් කන කියන්නේ කුමක්ද රූපයක් නාසය කියන්නේ රූපයක් දිව කියන්නේ රූපයක් ශරීරය කියන්නේ රූපයක් සක්කායතන, සෝතායතන, ධානායතන, භූවායතන, කායායතන කියන්නේ ඔක්කොම සියල්ලම රූප. මනායතන කියන්නේ සිත. එතකොට එතන කතා කරන්නේ මොකද්ද? අර ඇහැ කන නාසය ශරීරයේ මා දින ශරීරයේ කියන කොටස් පහම රූප මනායතන කියන්නේ නාම. එතන කියන්නේ නාම රූප. අපි කතා කරන්නේ නාම රූප පත්‍ය සලආයතන. ඒක නෙමෙයි කියන්නේ නැවතත් නාම රූප පත්‍ය නාම රූපං කියලා කියන්නේ. එහෙනම් ආදමන් දැනෙනවා. සලආයතන කියන්නේ සත්‍යයෙන් නාම සහ රූප නාම රූප නිසා කලආයතන ඇති වෙනවා කියන්නේ නාම රූප නිසා නාම රූපය තියෙනවා කියන එකයි. මේ සංසාරයේ පැවැත්ම කියන්නේ නාම රූප පරම්පරාව ඇති ඇති නැති නැති යන ආකාරයයි. ඒක මෙන්න මේ කතාව නිසා නාම රූප පත්‍ය සලආයතන කියන්නේ නාම රූප පත්‍ය නාම රූපම් කියන කතාවයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී වදාලා විශේෂයෙන්ම දීපනිකායේ මහා නිදාන සූත්‍රයේ වෙන සූත්‍රවල නාම රූපත්‍ය සලආයතන කියන්නේ නැතුව නාම රූපත්‍ය පස්සෝ කියලා. සමහර තැන්වල වදාලා නාම රූපත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියලා. ඒකම එකයි වෙනසක් තිබුණේ නැහැ. එතකොට දැන් අපි කතා කරගෙන ආවේ මේ නැවත නැවත සිහිපත් කරන්නේ කිසිම කිසිම මේකම අත්‍යවශ්‍ය මේ ධර්මයේ සිංහම වූ අවබෝධයේ ඒවා යන පරිමාසිත සියුම් නිසායි. මේ තරම් විශාල දුක්ඛ සංගයක් ගෙන දෙන මේ ශරීරයේ පැවතුනේ අප ඉස්සල්ලාම උපදිච්ච නිසා ප්‍රතිසංවේ විඥානය ගෙන දුන නිසා ඒ විඥානය නිසා කලින් නොතිබිච්ච නාම රූප ඇති වුණා ඒ නාම රූප නිසා අසකන ආදීනම ආයතන ඇති වුණා ඒ ආයතන කියන්නේ නාම රූප නාම රූප නිසා නාම රූප ඇති වුණා ඒක නිසා ඊට පස්ව නාම රූප පත්‍ය අස්සු පලායතන පස්සිය පස්සු දෙකම එකයි ඒ දෙවිදියටම බුදු පියාණන් වහන්සේ වදාළන තියෙනවා දැන් අපි බලමු පස්සේ කියන්නේ මොකක්ද කියලා පස්සේ කියන්නේ හැදීම නමුත් මේ අපි මේ සියක අටක් තිබෙනවට හැදෙනවා හය යම් දීපත ගෑවුනාම හැදෙනවා වගේ හැදීමක් නෙවෙයි ඒක වඩා සියුම් ධර්මයක් මෙතන අන්තර්ගත වන්නේ අපේ ඇහැට ඒ ඇහැට රූපයක් දැකනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා. අනන්ත සත්‍යයක් දැකනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා. නාසයට ගඳක් දැනනහම ඒක දැනෙන සිතක් ඇති වෙනවා. ඒ වගේම දිවට සතක් දැනනත්, කයට යම් සිතයක් දැනනත්, මනසට යම් සිතයක් දැනනත් ඒ දැනෙන සිත් පරම්පරාවක් ඇති වෙනවා. මේකට කියන්නේ ඇහැරි රූපයේ ගැටීම නිසා එහි පහළවන සිට ඇති වුණා ඔන්න ඔය තුනතම පස්සේ කියලා කියනවා. අප නිතර ප්‍රකාශ කරලා තියෙනවා චක්කුන්ගේ පටිච්ච රූපයේ උප්පත්ති චක්කු විඥානං විඥානං සංගති පස්සෝ අස රූපයත් නිසා චක්කු විඥානය පහළ වෙනවාය ඒක මේ එකතුවට පස්සේ කියලායි කියලා. එතකොට මේ තේමත් සැලසන්න තේරුම් ගන්න ඉන්ද්‍රියන් වලට අසකන නාසය ආදී ඉන්ද්‍රියන් වලට අරමුණු සමුණාට පසුව ඒ අරමුණු තුළින් දැනීමක් ඇතිවීමක් ඇති වෙනවා අන්න ඒ අරමුණුයි ඉන්ද්‍රියයි දැනීමයි කියන තුනම එකට එකතු කරලා කතා කරනකොට අප කතා කරනවා අප කියනවා සත්‍යය කියලා. ඒක තේරුම් ගන්නට ඕන. එතකොට දැන් අපි කතා කරේ නාම රූප පත්‍යපස්සෝ කියලා දැන් හිතන්න උත්පත්තියෙන්ම අන්ධ මිනිහෙක් ඉන්නවා නමුත් ඇස් හිත තියෙනවා ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්නට පුළුවන්ද බැහැ හේතුව ඇහැ නෑ ඔහුට රූප බලලා සිතක් ඇති කරගන්න උත්පත්තියෙන්ම දීවි මිනිහෙක් ඉතිනවා ඔහුට සිත තියෙනවා නමුත් සද්දයක් අහලා ඒ සද්දේ දැනගන්න සිතක් ඇති කරගන්න පුළුවන්. හේතුව මොකද අර රූපේ නෑ එහැ නෑ ඒක නිසා රූප බැලීමේ සිතක් ඇති කරගන්නට බෑ. කන නෑ මේ කන් සිත් නෙවෙයි කනේ සද්දේ එන සෝතප්ප ආදී ඒක නෑ ඒක නිසා ඔහුට අද්ද අහලා දැනීමක් ඇති කරගන්නට බෑ. මේ දැන් බ්‍රහ්ම ලෝකවල අය බ්‍රහ්මයන්ට නාසයේ තියෙනවා මේ වාගේ නමුත් ධනසෝද දෙන්නේ ගහනක් ප්‍රසාදී නේ. දිව තියෙනවා දිව තුනට රස දැනෙන මූලාස් ප්‍රසාදී නේ. කය තියෙනවා කයට පොක්කබ්බේ දැනෙන කාය ප්‍රසාදී බ්‍රහ්මයන්ට නෑ ඒවා ඉවත් වෙලා. මේ අන්දේ මුත්පත්තියෙම දිවිකට මේ කනේ මේ සංකේත තිබුණාට සහනක් ප්‍රසාදී නේ. ඒක නිසා ඒකෙන් ගහන නෝමද ස්මන්නේ සෝතස් ප්‍රසාදේ නෑ. ඒ සෝතස් ප්‍රසාදේ නැතිවීම නිසා ඔහුට ඇතින්නේ නෑ එතකොට අපිට තේරුම් ගන්නට ඕන රූපපත්‍ය පස්සෝ දැන් නාම රූපපත්‍ය පස්සෝ නැත කියන්නේ දැන් අපිට තේරෙන්න ඕන මේ රූපේ නිසායි පස්සේ තියෙන්නේ රූපපත්‍ය පස්සෝ ඒක පැහැදිලි එතකොට අපි හිතන්න මේ රූප තිබුණත් අපේ හිත නැත්නම් අප සාධෝලින් දෙකට වැටිලා ඉන්නවා නැත්නම් පිළිසන් නැතිලා ඉන්නවා නැත්නම් උපේක්ෂණ කරනවා වගේ අවස්ථාවකදී අප නැති කරලා තිබෙනවා මේ අවස්ථාවේදී අපේ කන කියනවා සද්දේ කියනවා කනට සද්දේ වැදුනට උත්තර දෙන්නේ සත්‍යයක් ගන්නවා අප තද නිසිල්ලකට වැටිලා ඉන්නවා මතුරු එහෙම කනවා හයක් තියෙනවා කන සත්‍යයක් තියෙනවා නමුත් දැනීමක් ඇතිවන්නේ නැහැ මොකද සිත භාවනාවකට සේලා සමහර විට නිදාගෙන ඉන්නවා ඇස් ඇරගෙන රූපයට තියෙනවා නමුත් ඇහැට රූප දෙන්නට ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නේ නැහැ එතකොට අර පස්සේ කියපේක ඇති වෙන්නට මෙන්න මේ නාම අවශ්‍යයි හිත අවශ්‍යයි හිතේ පැවැත්ම තිබිය යුතුයි ඒක නිසා අපි කියනවා නාම සත්‍යයපත්ෝ නාමය නිසා පත්‍ය කියනවා කියලා ඉස්සෙල්ලා අපි රූපේ නිසා පත්‍ය කියනවා කියුවා පසුව නාමය නිසා පත්‍ය කියනවා කියුවා මේ දෙක එකට එකතු කරලා අපි කතා කරනකොට නාම රූප පත්‍ය පත්‍යෝ නාම රූප නිසා මේ පත්‍ය කියනවා මේ නාම රූප කියන්නේ කලායතනමයි ආයතන හයමයි ඒක නිසා ඇහැ කන නාසය දිව ශරීරේ නා රූප සිත නාම ඒක නිසා කලායතන පත්‍ය පස්සෝ කියවත් කොතන හරි දැන් මෙහෙම පස්සයක් ඇති වුණා පස්සුව මොකද සිදුවන්නේ අපේ ඇතිවෙච්ච ගමන්ම වේදනාවක් ඇති වෙනවා කොහොමද දැන් අපි බලමු මෙතන ලක්ෂණ තරුණ කාන්තාවක් සිටිනවා ඔහුට ඇලුම් කරන ප්‍රේම කරන කරුණේ කේලඟම සිටිනවා. කලින් ඇලුම් කරපු ප්‍රේම කරලා පස්සේ තරහ වෙලා පින්නන්ට බැරි පස්සයක් පුද්ගත් කරගත්තු තවත් කරුණේ ළඟම සිටිනවා. ඒ වගේම භාවනාව දියුණු කරගත් පුද්ගලයේ ළඟම සිටිනවා. දැන් එහාට රූපේ තේනවා අර සමන කාන්තා රූපේ ලක්ෂණ රූපය ඒ දකිනකොටම අර ප්‍රේමය කියන ආදරය කියන පුද්ගලයා කෙරෙහි ඒ රූපේ දැකීමෙන් සතුටක් ඇති ඒක ඒ ගැහන කෙනා කෙරෙහි ඒකාන්තාව කෙරෙහි අමනාපයක් ඇති කරන කලින් සම්බන්ධයක් පිළිලාද නැතුව මොකක්ද උදාහෝ සාමයෙන් පතුවන එයා දකින අනිත් පුද්ගලයාට ඒ රූපේ දකිනකොට තරහවක් දුක් වේදනාවක් ඇති වෙනවා කලින් පුද්ගලයාට සුඛ වේදනාවක් එකම රූපේ දුන්නා ඊළඟ පුද්ගලයාට දුක් වේදනාවක් ඒ රූපේ ලබා දුන්නා භාවනාව දිනු කරගත් පුද්ගලයේ සිය රූපේ දර්ශනාන කරන සමහරතාවක් කියාරෝ බෑමියක් කියා ගන්න දෙයක් නෑ මේ උතුහම ගැලීමොත් සම්පූර්ණයෙන් නියම අතර වටින් දහතරව උතුරන ලී දැක්කෙන රතු පාට මාත් දැල්ලක් නේද මේක මේ මනකඩේ නැතිච්ච නිසා සමින් නැතිච්ච නිසා ගෑනු කියලා නෙමෙයි කියලා පෙන්වුවට මේ මොහොම ගමනක් ගැලෙවුවත් හැමත සෙම්ම නියදක් කෙරෙන මස්තිද අතේ ආපෝ තීජෝ වායෝ ධාතු මාත්‍රයක් දැනෙන කුලද සමීප කුලද සත්‍ය කුලද ඔහුට ඇතිවෙන්නේ සුඛයන්ද දුකයන්ද දුක්ඛයන්ද ඔහුට නැතහත් වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාවක් එතකොට අර කාමචාරක ඕනෑකමක් තිබුණේ නැහැ. සුඛ වේදනාවක් වෙනකොට ඇති කර ගැනීමට දුක් වේදනාවක් ඇති කර ගැනීමට එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති කර ගැනීමට අපගේ බලන දෘෂ්ටි කෝණයට අනුකූලව අපගේ හැඟීම් අනුව අපගේ සංඥා අනුව ඒ රූපයේ තුළින් කෙනෙකුට සුඛ වේදනාවක් තව කෙනෙකුට දුක් වේදනාවක්, තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ඇති කරලා දෙනවා. අර පස්සේ ලොකුුණා නම් එහෙම ඇහැට රූපේ ගැටුන්නේ නැත්නම් ඒ පිළිබඳ සිතිවිල්ලක් ආවේ නැත්නම් අර පස්සේ කියපු දුක්ම වේදනාවක් ඇති වෙනවා. ඔබන්නේ නැහැ. මේ වගේ තමයි කනට සද්දයක් ඇතිවන් පස්සේ දැන් මම මේ කියන ධර්මයේ ඇහෙනකොට සමහර අයට සතුට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මඳහත් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙකුට අවශ්‍ය නම් පටිඝ වේදනාවක්, සමා වේදනාවක්, දුක් වේදනාවක් ඇති කර ගන්නත් පුළුවන්. මොනවද මේ දෙක බාහනේ අපිට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම පස්සේ නම් පටිඝ වේදනාවක්, සමා වේදනාවක්, දුක් වේදනාවක් ඇති කර ගන්නත් පුළුවන්. මොනවද මේ දෙක බාහනේ අපිට කිසිවක් තේරෙන්නේ නැහැ කියලා. එතකොට එකම සත්‍ය කෙනෙකුට සෝතත් ප්‍රසාදී වැටීම නිසා කෙනෙකුට සුඛ වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක්, තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ලබා දුන්නා. මේවා ඇතුලේ කොහොමද නිසාද? මේ සද්දය කණේ වැටීම නිසා ඒක දැනගන්න සිතක් පහළ වෙච්ච නිසා කණයි සද්දයයි සිතයි සෝතපත්සෝ සෝතපස්සේ ඒ පස්සේ නිසයි වේදනාව ඇති වුනේ දැන් වේදනයට ඕන පස්සපත්ත්‍ය වේදනා කියන එක. පස්සේ නිසා වේදනාව අපට ඇති වෙනවා. නාසයේ ගඳ සුවඳක් දැනවත් එහෙමයි. දිවට රසක් දැනවත් එහෙමයි. අයත පස්සයක් දැනවත් එහෙමයි. මනසට නේද වෙනවා දීම දාවත් නැති වෙනවා පස්ස විරෝධා වේදනා නිරෝධය විට පැහැදිලි වෙන්න ඕනේ. මේ ගැඹුරු කරුණ මේ සාගල කරුණ කාටත් තේරෙන්නට ඕනේ අපේ සංස්කාර ගමන කොහොමද දිස්සින්නේ කියලා දැනගැනීමට සම්පූර්ණ ශක්තිය ලැබීමට ඒක නිසා දැන් මොන පස්සේ නිසා වේදනාවක් ඇති වුණා වේදනාව එනකොටම කොහොමද උත් වේදනාවක් නම් ඒකට අපි ආහාර කරනවා දුක් වේදනාවක් දැනෙන්නේ නැත්නම් කිසිවකට අපි ආශා කරන්නේ කිසිම කාන්තාවකට කිසිම දිනුනේ කිසිසේකට අපි ආදරය කරන්නේ නැහැ ආශා කරන්නේ ඒ තුළින් අපට සුඛ වේදනාවක් ඇති කර දෙන්නේ නැත්නම් කිසිම වස්තුවකට අපි ආශා කරන්නේ නැහැ ඒ වස්තුව තුළින් අපට සුඛ වේදනාවක් ඇති කර ගන්නට බැරි නම් ඇත්ත වශයෙන්ම මේ වස්තු වේදනා ඇති කර දෙනවා නෙවෙයි අපේ මෝඩකම නිසා ඒ වස්තු තුළින් වේදනා අප ඇති කර ගන්නවා අපේ සංඥාවට අනුකූලව අප හිතන ආකාරයට අනුව එතකොට මේ පස්සිය නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා දුක් වේදනාවක් ඇති වෙච්ච ගමන් අපි සුඛ වේදනා විඳීමට බොහොම කැමති සංහාවක් ආශාවක් තිබෙනවා ඒ සුඛ වේදනාව නැති කරගන්නට ආශාවක් පහළ වෙනවා ඒ දුක් වේදනාව නැති කරගන්නේ දුක් වේදනාව නැති කරගන්නේ වෙන කිසි විදිහක් නිසා නෙවෙයි අපි වශයෙන් විඳීමට ආශාවක් තිබෙන නිසා සැපයේදී ඉන්න කැමති ඒක නිසා දුක් වේදනාව අප නැති කර ගැනීමට දුක් වේදනාවක් ඇති වුණාට පසුව අපට තුල ආසාවක් ඇති වෙනවා දැන් දුකක් නැතිවෙච්ච ගමන් සැපයක් ලැබෙන්නේ ඉතින් ආසාවක් නැදහත් වේදනාවක් ඇතිවන්නේ අර නැදහත් වේදනාවේ ඉන්න ආසාවක් දුක නැති කරන්නේ මොකටද දුක විඳින්නට කැමති නෑ ඒක නැති වෙලා ඇති වෙන උපේක්ෂා වේදනාව විඳින්නට කැමති නෑ මේ වේදනාවක් නැත්නම් ආශාවක් නෑ ඒක නිසාම බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාපච්චය සංහා වේදනා නිරෝධා සංහා නිරෝධෝ වේදනාව නිසා සංහාව ඇති වෙනවා වේදනාව නිසා වේදනාව නිරුද්ධ වීමෙන් සංහාව නැති වෙනවා හේතුන් ඵලය එතකොට මේ වේදනාව තුළින් සංහාව ඇති වෙන්නේ ඇයි අසෝභී කියන නොදක්කම නිසා මෝඩකම නිසා මෙතන ඉඳලා අවිද්‍යාව මෝඩකම නොදක්කම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව මෙතන ඉඳලා යන්නේ ඇහැ පහළ වෙලා රූපේ ගැටිලා ඒකකින් විඥානයක් ගැටිච්ච පමණින් අවිද්‍යාව නැහැ. ඒක දැනීම මාත්‍රයක් ඇතිවෙන පමණින් අවිද්‍යාව එන්නේ නැහැ. ඒක තුළින් සුඛ වේදනාවක් ඇති කරගෙන ඒකට ආශා කරන්න පටන් ගන්නකොටම ඒක සතුටින් ක්‍රියාත්මක වෙනවා අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ අපි දන්නේ දුක්ඛ සමුදය සත්‍ය මේක නිසා මේ ආශාව නිසා දුකක්ම ජනිත කරන අය සංසාරයෙන් නිවක්ම කරන අය සතර දැමිවල බැඳ ගැටගහන අය කියන එක අප දන්නේ නැහැ අප හිතන්නේ ආශාව බොහෝම හොඳ දෙයක්ය, සබාගත යුතු දෙයක්ය, ඇලුම් කළ යුතු දෙයක්ය. මේ ආශාව අපට සැපගෙන දෙන දෙයක්ය කියලා වැරදි අවබෝධයක් තිබෙනවා. ආශාව ඇති වෙනකොටම සුඛ ඇති කරගෙනමයි ඇති වෙන්නේ ආශාව. පසුව මේක සියදී. ඒ අනිත්‍ය නිසා දුකේ පැත්තකින් තේරුම් නැහැ දුක්ඛ සමුදය දුක ඇති වෙන හේතුව තේරුම් නැහැ මෙන්න මේ හේතුව නිසා අර ආ වේදනා පත්‍ය සංහා වේදනාව නිසා සංහාව වෙනවා දැන් මේක තේරෙන්නට ඕනේ මේවා ගැඹුරු කරුණු නෙවෙයි ගැඹුරු කරුණු මේවට අදාළ ඒවා බරපතල කරුණු තියෙනවා ඒවම අපස්පත්ත සාකච්ඡා කරන්නේ නැහැ එතකොට ඒ වේදනාව නිසා සංහාවක් ඇති වෙනකොට ඒ සංහාව නිසා අපල ඒක අල්ලා ගන්නවා දෙවි කොට ගාහණය කරනවා උපාදාන කරනවා ඒක වේදනාවක් වෙන දෙන වස්තුව එක්කෝ වස්තුව කියන්නේ ජීවී හෝ අජීවී කියන්නේ ප්‍රාණයක් තියෙන හෝ ප්‍රාණයක් නැති කිය සුඛයක් ගෙන දෙනකොට අත්මිට දෙවි කොට අල්ලා ගන්නවා මමය මගේ ශක්තිය කියලා සතකින් එහෙම නැත්නම් ඒ සැප වේදනාවම දැටි කොට අල්ලා ගන්නවා මගේ සැප වේදනාව මගේ දුක් වේදනාව කියලා තවත් අතකින් මම මගේ කියලා අල්ලා ගන්නකොට අත්ත ආත්මයක් වශයෙන් ගන්න අත්ත ආත්ම උපාදානෝනේ උපාදානය ඇති වෙනවා මානයක් වශයෙන් අර වේදනාව අල්ලා ගන්නකොට කාම උපාදානය ඇති වෙනවා සමහර වෙලාවට වැරදි දෘෂ්ටියක් උපාදාන කරනවා දැන් සමහර වෙලාවට වැරදි නිවන් මාර්ගක් කියලා යන විමුක්ති මාර්ගය කියලා යන නැත්නම් සැපේ ලබා දෙන සැපේ ලබා දෙයි කියලා හිතන යම් කිසි ක්‍රියා මාර්ගයක් කලින් අල්ලා ගන්නවා අපි සැපේ ඉන්නට ආසයි සම්ම ලෝකයේ උපදිනා සුද්ධාත්මයේ සමගෙච්චලා ඒකේ විඳීමට ආශාව නිසා දෙවියන්ද යාඥා කරනවා ඒකේ ලැබ ගැනීමට ඒ යාඥා කිරීම උපාදාන කරනවා නිත්‍ය උපාදානයේ මේ විදිහටයි ආශාව තුළින් උපාදානය ජනිත වන්නේ දැන් මොකද වෙන්නේ උපාදාන කළාට පසුව පාදාන සත්‍ය බහෝ අල්ලගත්තාට පසුව ඒ තුලින් කුසල කුසල සංස්කාර ඇති වෙන්නට පටන් ගන්නවා. අපි අර ඉස්සෙල්ලාම කියපු අර ලක්ෂණ කාන්තාවගේ රූපයක් දැකලා ඒක දැකපු මාත්‍රයෙන් නතර වුණා නම් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ආසාවෙන් සාය රූපේ මෙහෙම ගාහණය කරන්නේ නැහැ. ඒවා කොහොම ඇති වුණොත් මේ රූපේ දහනය කරාට පස්සේ මොකද වෙන්නේ? ඒක ලබා ගන්නට නොඑක ආකාර කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒවා ලබා ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරන්නට කායික වාචික මානසික ක්‍රියා සැප සම්පත් ලබා දෙන්නට මේ ක්‍රියා ඒ ජීවිත ක්‍රියා සිදු කරනවා. මේ අතර තුලින් සමහර කුසල සිදු වෙනවා අකුසල සිදු වෙනවා. මේ විදිහට උපාදාන කරන්න කරන්න අල්ලන අල්ලන ඒ තුලින් අපේ සංකාණයේ තුලින් උපසරාපස සංස්කාර බලාගෙන බලාගෙන යන පටන් ගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ තවත් සූත්‍ර කීපයක සඳහන් වෙලා තියෙන අලස්සන පාඨාවක් වේදනා පත්‍ය සංනා වේදනාව නිසා සංනාව ඇති වෙනවා සංනා පත්‍යා ඊටපස් වේදනාවක් සහ සංහාය තියෙනවා. සංහාය ඇතිවෙච්ච ගමන්ම අපි හොයන්නට යනවා. සංහා පක්ෂය පක්ෂය පරිණේතන. සංහා නිසා හොයන්න යනවා. මොකද හොයන්න යන්නේ? ඇහැට රූප හොයන්න යනවා. කනට ශබ්ද හොයන්න යනවා. නාසයට ගඳ සුවඳ හොයන්න යනවා. දිවට රස හොයන්න යනවා. ශරීරයේ පොත්පත් යන හොයන්නට යනවා. මනසට ධර්මයන් හොයන්නට යනවා. සංහාවෙන් යාදේ දවන සංහාව නිසා පරිේෂණය කරනවා. පරිේෂණය කරන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. එහෙද රූපෝ වේවා. එක්කෝ යනාට විසන කරා නැත්නම් විතර පරිසාලා කරා යනවා. අනද සද්ද හොයාස හොයන්නද යනවා නැත්නම් ඔය මොනවාද සංගීත ප්‍රසන්න වාගේ වකරා යනවා මේ රූප ශබ්ද ආදී අරමුණු අපි සර්කරා යනවා. සංඝම් පටිච්ච පරිේශනා පරිේශණය කරන්න ගියාම පරිේශනම් පටිච්ච ලාභෝ දැන් පරිේශණය කරන නිසා අපිට ලැබෙනවා රූපෝ හොය හොයා යනවා චිත්‍රපට ශාලාවට ගියා රූපේ දැක්කා ටෙලිවිෂන් එක දාවට ගියා රූපේ හොයන්න ඒක දැක්කා කනට සද්ද හොයන්න ගියා සද්ද ආවා ලැබෙනවා අරමුණු මේ ඉන්දියන් අරමුණු ලැබුණට පස්සේ මොකද වෙන්නේ පරිේශනම් පටිච්චලාභෝ ලාභං පටිච්ච විමුක්තියෝ ලාභයක් මේක අරමුණු ලැබුණට පස්සෙ අපි නිර්ණය කරනවා මේක හොඳය මේක නරකය මේක හොඳක් නැති නරකක් දෙයක් කියලා විනිශ්චය කරනවා විනිශ්චයම් පටිච්ච ඒ විස්තරාගෝ ඒක නිසා අපි ඒකට කැමැත්තක් ඇති වෙනවා සමහර වෙලාවට එකම දේ නැවත නැවත බලනවා. එකම සද්දේ නැවත නැවත අහනවා. සැකත් සමානව අහන්නේ මොකද? අර විනිශ්චයම් බඩලාභය නිසා විනිශ්චය කළා මේක හොඳ දෙයක් කියලා. විනිශ්චය නිසා අපිට සංසාරාගයක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා. සංසාරාගම් සතුච්චය අජෝසානං අල්ලා ගන්න. මගේ කියා හෝ මට දෙයක් කියා හෝ අල්ලා ගන්න. අල්ලාගත්තට පස්ව මොකද්ද වෙන්නේ? අච්චෝසානම් පටිච්ච පරිද්දාහෝ මෙහෙම නම් කරගන්න. වදා ගන්නවා මොනවද වදා ගන්නේ? රූප වේදනා සංඥා සංඛාර කියන පංච ස්කන්ධ. එහෙම නැත්නම් මේ රූප සත්‍ය ගංග රස පොට්ටබ්බ ධම්ම කියන මේ ඔක්කොම පංචස්කන්ධයට ඇතුළත්. බාහිර රූපත් රූපස්කන්ධයේ දැකලා මේවා අපි මෙන්න බදා ගන්නවා කර පිට කතා ගන්නවා මුළු ලෝකයක් ඔළුවට තබාගෙන බරයි බරයි කියලා අපි ඒක හන බර තබාගත්තේ අපමයි ඔළුව පිට අපමයි මේ පරිදි දුක් විඳින නමුත් ඒක තේරෙන්නේ නැහැ පසුපසින් අවිද්‍යාව මේ විදිහට අපි අල්ලා ගත්තාට පස්සේ මොකද වෙන්නේ අද්වෝසානම් පටිච්ච මච්චරියම් මච්චර බව ඇතිනවා. දැන් අපි ප්‍රිය කරන මහන්තාවක් හරි පුරුෂයෙක් හරි තවත් කෙනෙක් අතපට ගන්නවා එහෙම දැක්කොත් කොහොම හොදක් හොඳට හිත පවතිනවා. එයි මච්චරුකම සමාජයේ වස්තුවක් තවත් කෙනෙකුට අතපට ගන්න පරිවර්තනය කරන්නට දෙන්න හැකියාවක් නැහැ. මන්සුරු භාවයක් ඇති වෙනවා මේක ඇසෙට් එකක් වුණත් මෙතන තියෙන වෙන කෙනෙක් අතපත ගන්නවා නම් අයිතිකාරයාගේ හිතත් අතපත ගන්නවා. සැලසෙන විතරක් නෙවෙයි. එයාගේ සිතත් අතපත ගෑවෙනවා. ඒ තුළින් මත්සරු බවක් මත්සරියන් පටිච්ච ආරක්ෂෝ මේ මතුරු බව නිසා අපි මේවා ආරක්ෂා කරන්නට යනවා. මේ අපේ සංසාර ගමන යන ආකාරයෙන් විස්තර කරන්නේ මහා විතර සූත්‍රයේ අනුකූලව බුදුරජාණන් වහන්සේගේ ජීවක පාඨයන් අනුකූලව එතකොට ආරක්ෂා කරන්නට ධ්‍යාන ආරක්ෂන් පටිච්ච සත්පාදාන දණ්ඩා දහන කලා විස්සා සවාද සුවන්කම් තේසුනේ මුසාවාද අනේකා පාප අකුසල ධර්මා සම්භානිති මෙහෙම ආරක්ෂා කරන්න ගියාම අපි සත්තා දානවා අල්ත ගන්නවා දණ්ඩා දාන දඬු ගන්නවා කලහ විස්සා විවාද කලහ කරනවා විවාද කරනවා සුවන් සුවන් බණුම් බණුම් කියනවා මුසාවාද බොරු කියනවා පිටනාට පස්වා කියලා කියනවා ඈ මොකද අනේකා පාපකා කුසල ධර්මා නොඑකාකාර අකුසල ධර්මයන් අන්තවන්ති පහළ වෙනවා මොකක්ද මේක තමයි මේක තමයි උපාදාන පත්‍ය බහු උපාදාන නිසා කර්ම රැස්නාය කුසල කර්ම අකුසල කර්ම රැස්නාය කියලා. එහෙනම් මේ මහාට කියන්න තියෙන කාරණාව එකක් ගැඹුරින් අහන්නට ඕන. මොකද භවපත්‍යා ජාති අපි පටන් ගත්තේ ජාතියෙන් එතෙන් දැන් යන්නේ නැවතත්. මේ සක්කරේ පරිපීඩනය නෙමෙයි. එතකොට අපි කලින් කියුවා වේදනාවෙන් සංහාවක් ඇති වුණේ අවිද්‍යාව නිසාය. සංහාව දෙකට අල්ලා ගත්තේ අවිද්‍යාව නිසාය. දෙකට අල්ලා ගැනීම නිසාම දුකක් ඇති වුණා ඒ දුක දන්නේ නැහැ. ඒකයි උපාදාන ඔක්කොම අත්හරින්නට ඕන. උපාදානයේ නිසා කර්ම රැස් වෙනවා මොනවද කුසල් අකුසල් එතකොට අකුසල් රැස් වෙන්නේ කුසල් රැස් වෙන්නේ දෙකම අවිද්‍යාව නිසා. මේක සමහර විට නොතේරෙන්නත් පුළුවන්. අකුසල නම් අවිද්‍යාව නිසා මූලිකම නිසා සිදුවෙනයි කියලා කවුද පිළිගන්නේ? කුසල් සිද්ධ වෙන්නේ ඇයි? මේ අවිද්‍යාව නිසා ඇයි? මේ කුසල නිසායි සංසාර ගමන දික්කෙන්නේ. අකුසල් වලින් නම් සිය සංසාර ගමන දික් වෙනවා නම් කුසල් වලින් මේ ආකාරයෙන් සංස්කාර සංකාර ගමන දික් වෙනවා. සංසාර ගමන දික් කරන දෙයක් අපි අභිනන්දනය කරනවා ආස්වාද කරනවා ඇලුම් කරනවා සුසු වෙනවා. එතකොට මේ කුසල් කරන්නට උපා කියලා වැරදි අවබෝධයක් ඇති කරගන්නට උපා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පුළුවන් තරම් කරන්න කියලා. මම කියන්නේ ඒක නෙවෙයි මේ සංස්කාර ගමන ඇතුළේ ප්‍රතිදින යන ආකාරය සහ නැවතන ආකාරය කියන්නේ අපි කියන්නේ. කුසල් පැතිරීම වෙන දෙයක්, කුසල් රැස්කරන හේතුව තවත් දෙයක්. එපා කියන්නේ මෙන්න මේ කුසල් වලින් අපට දුකක්මයි කියන දුන්නේ. අපි පටන් ගත්තේ මේ සංස්කාරයේ දේශනේ පටන් ගත්තේ දුක දුක පිළිකලා ඉපදෙන මෙහොතේ ඉන්න මේ මොහොත දක්වා මහා දුක්ඛ සංදයක් අපි අත්දැක්කා වින්දා කියලා. මේ දුක ගෙනදුන්නේ කුමක් නිසාද? අපි මේ ලෝකේ පහළ වෙච්ච නිසා පහළ වුණේ ඇයි? මේ ආත්මයේදී අපි කුසලයක් දීපත් වුණා අපට මරණ මොහොතේදී. අපට මරණ මොහොතේදී දීපත් වෙච්ච කුසලයේ නිසා මේ දුක්ඛ සංදේ ජනිත වුණා. මේ දුක් පොඩ අපට අත්දකින්නට සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ දකින්නකොට කුසල් සිදුවන්නේ අවිද්‍යාව පසුබිමින් අවිද්‍යාව නිසා කුසල් සිදු වෙනවා ඒක නිසා ඒ රහතන් වහන්සේ අවිද්‍යා නිරෝධ කළාට පසුව අවිද්‍යාව සංසිඳුවට පසුව කුසල් අකුසල් ලොක්කම් පැත්තකට වීසි කරලා කුසලයක් නැති අකුසලයක් නැති සිතක් ඇති කරගෙන ජීවත් වන්නේ කිසිදු සිතක් ඇයි අවිද්‍යා පක්ෂයා පුඤ්ඤාදි සංඛාරා අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාදි සංඛාරා අවිද්‍යාපත්‍ය ආනිඤ්ඤාදි සංඛාරා අවිද්‍යාව නිසාම කුසලක් ඇතිවෙනවා අවිද්‍යාව නිසාම අකුසලක් ඇතිවෙනවා අවිද්‍යාව නිසාම ආනිඤ්ඤාදි සංඛාර කියන්නේ හතරේ ධ්‍යාන සහිත ඒ ධ්‍යාන ඒ ධ්‍යාන සිත් ඇතිවෙනවා ඒවත් කුසල එතකොට අපි මේ කියන නුගත්කම නිසා මෝඩකම නිසා සංසාරයේ විග්ගස්න වට්ටගාමී කුසල් වැඩිපුර කරනවා එහෙම නැත්නම් කුසලයේ උපාදාන කරනවා කුසල් හොඳ දෙයක් කියලා කුසල් කරගෙන යනවා යන වෙලාවේදී අපේ මරණය කොයි වෙලාවක හරි සිදු වෙනවා සිදු වෙනකොට අපි එක ක්ෂණයකින් මේ මොහොතේ මැරුණා අපි යම් දෙයක් හිත හිතා ඉන්නකොට මැරෙන්නේ යම් දෙයක් කර කර ඉන්නකොට මැරෙන්නේ යම් දෙයක් කතා කර කර ඉන්නකොටයි මැරෙන්නේ ඒ සෑම ක්‍රියාවක්ම සිතුවිල්ලක්ම වචනයක්ම කුසලියෝ අකුසල කියති එතකොට මැරෙන වෙලාවේදී මේ කර්ම වෙන ආකාරයක් තියෙනවා කර්ම න්‍යාමයක් මොකද අපි කනුක කර්මයක් කරලා තිබුණා නම් මරණ වෙලාවේ කොයි කර්ම තිබුණත් ඒක ඉතිරියටම එනවා මොනවද ගල්ක කර්ම දෙමෝපිය මරලා තියනවා නම් තහතන් වහන්සේ කෙනෙක් මරලා තියනවා නම් මේ අය කඩක අපසල කර්මයක් කරලා ඒවා කවුරුත් කරන්නේ නැහැ අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නෑ ඒක කරන්න බෑ මොනවායි. එතකොට කුසලපත්තිය නම් ධ්‍යාන සත්පදවම කියනවා නම් ධ්‍යානිත නොකියෙදී පවස්ථාගෙන යන ශක්තියක් වෙනවා නම් ඒ ධ්‍යානිත මරණ මොහොතේ දුක් කර්ම සම්යක් වශයෙන් ඉපත් වෙනවා. ඊමත් නැත්තම් මාර්ගයක් ලැබලා ඵලයක් සෝවාන් ආදී මාර්ග ඵලයක් ලැබලා තියෙනවා. ඒ සෝවාන් මාර්ග ඵලයේ ලැබීමට පෙර ආත්ම සිදුණු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සංස්කාර සම්මස්නය කළ මේ ඥාන සම්පයුක්ත සිත එනවා ප්‍රතිසං මරණ මොහොතේදී ගතපසන්නයක් වශයෙන්. ඒ වගේම මේ තුන්වත් ඇයට යැපෙන්න පඳා පවතිනට පුළුවන් සමත් ජීවිත කුසල ධර්ම කර්ම ගැන අද වශයෙන් සෝවාන්වත් නොවිච්ච කෙනෙකුට අද වශයෙන් ධ්‍යානයක් වශයෙන් කරගෙන සිටින්නේ නැති කෙනෙකුට ගරුක කන්න මත රඳා පවතින්නට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් අර ආසන්න කර්මය නැමෙන්නේ ආසන්න කියන්නේ මැරෙන්න ඕන මෙන්න කියනකොට කර කර හිටපු කීකියා හිටපු සිත සිතාවිට දෙයක්. මේ මොහොතේ නැරලා මොනක් හරි කර්මයක ඉඳලා ඉන්නේ. ඕම්යක් ගහලා දැන් අපි ඔක්කොම නැත්නම් ඔක්කොම කුසල කර්ම කරලා ඉන්නේ ඔක්කොම සුදු ගාමි වෙයි. පහත් වෙලා ඉන්න කෙනෙක් මේ ගොල්ලන් කියනවා පාරක්. මොකද ආසන්න කර්මය කුසල නිසා. එහෙම නැත්නම් ආසන්නයකට නැත්නම් අපි නිතර නිතර ප්‍රගුණ කරලා පුහුණු කරලා නැවත නැවත වඩලා තියෙනකම් ආදීන කර්මයක් මරණ මොහොතේ ඉපත් වෙනවා. එහෙම නැත්නම් ඒ සෝරේ කීප කොටස් තුනම ඉන්නේ නැත්නම් සංසාරේ පුරාකට කාල කුසල අකුසල කුසලෝ අකුසල කර්මයක් මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒක කර්ම නාමයක්. මේ විදිහට විදිහට මේ කර්ම අපට සිංගත් දෙන්නේ ඇයි? අපි කර්ම රැස් කරන නිසා, කර්ම රැස් කරලා තියෙන නිසා. මරණ මොහොතේ එකwidehatකින් මේ විදිහට කර්ම තියෙනවා අපි ළඟින්ම අපේ සෙවණැල්ල වගේ. සෙවණැල්ල සමීපෙන් නැත්ලා නෑ, සමීපේ ගෑවිලා නැතිනේ. ඒ වගේ අපේ කර්ම අප ළඟම ගෑවිලා තියෙනවා, කර්මස්සේ කරලා නෑ. ඒක එකwidehatකින් අනිත් දෙයක්ම අපි මැරෙන්න යනකොට ජීවත් වීමේ ආශාව තවම තියෙනවා ජීවත් වෙන්නට. ආශාව නැතුව නෙවෙයි මැරෙන්නේ. තව තවත් ජීවත් වෙන්නට, තව තවත් ජීවත් වෙන්න ආශාව, අපේක්ෂාව පොඩි කන්දගෙන කරදාගෙන සිටුල. සමහර විට මේ ජීවිතයේ කියදී හදා ගන්න කෙනෙක් වුණත් මේ හදාගන්නේ ඊට වැඩිය හොඳ දැන දෙපටින් මේ අපේක්ෂාව තුලින් භවයේ හදා සිටින ආශාව, භවයේ නැවතී සිටින ආශාව, භව ආශාව අපේ සිත තුළ නැරඹ මොහොතේ තියෙනවා. මේ තුනක් අය හිතනවාද මරණ වේදේ මේවා නැහැ කියලා. සමහත් නෝ කෙනෙකුට භවයේ හදා සිටින ආශාව තියෙනවා. අනිත් අතින් මරණ මොහොතේදී මේ පංචස්කන්ධය මමය මගේය කියලා අල්ලාගෙන සිටිනවා. අත්මානය දුරු කරපු නැති සෑම කෙනෙක්ම ඒ මම මගේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම අල්ලාගෙන සිටිනවා. සෝවාන් වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරලා ආඥාවක් නැහැ කියන හැඟීම තියෙනවා. නැති කළා. නමුත් ඔහුට මම සිටිනවා කියන හැඟීම අත්මානයේ තිබෙනවා. මේ අත්මානය මම කියලා මගේ කියලා කෙනෙක් සිටින බව අපේ සිත තුළ තියෙනවා මැරෙන මොහොතේ. සැලපත් යන්නලා යකින්. එතකොට අනිත් පැතින් අපි මේ සංස්කාර ලෝකය අල්ලගෙන උපාදාන කරගෙන දෙතිව ගමනය කරගෙන තිබුණා. ඒක එක්කෝ දෙමව්පියෝ නැත්නම් සහෝදර සහෝදරයෝ ගෑනු අමුදරුවන් වතුපිටි දීපල එහෙම නැත්නම් කාම ලෝකේ අල්ලගෙන එහෙම නැත්නම් රූප ලෝකේ අල්ලගෙන එහෙම නැත්නම් අරූප ලෝකේ අල්ලගෙන ඊළඟට දීස්කීමේ ආකාර උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන පසුපසින් මරණ වේලාවේ උපාදානයේ අපේ සිත් තුළ තියෙනවා. උපාදාන නිරෝධයක් ඇතිවන්නේ රහතන් වහන්සේට පමණයි යක් සෑම කෙනෙක් තුළම මේ උපාදානය තිබෙනවා. දැන් මැරෙන මොහොතට දිස්සීලා මරණ ඕන්න මෙන්න නමුත් පසුපස්සේ ඔක්කොම මේ ධර්ම තියෙනවා සංඥාවක් තියෙනවා මම මගේ තියෙන ආශාවක් තියෙනවා භවයේ බැඳී සිටීමේ කැමැත්තක් තියෙනවා මම මගේ තියෙන දෘෂ්ටිය වැරදි අවබෝධය තියෙනවා භවයේ බැඳී සිටීමේ ආශාව තියෙනවා මේවා පසුසසුන කවුද ඉන්නේ කවුද මේ නාට්‍ය නැතුම් කාර්යය නෝම් කාර්යය අසුපසින් අපි මුලා කරන අවිද්‍යාව තියෙනවා මේ ධර්මයේ හරියට අවිද්‍යා දර්ශනය දකින්නට පුළුවන් මේ මාර්ගඵල විහෙත මාර්ගඵල ලැබෙන කෙනෙකුට පමණයි මේ වාසුතමේ ඥානයේ වශයෙන් හෝ චින්තාමේ ඥාන වශයෙන් හෝ ඇති කරගන්නට බලන්න. එතකොට අවිද්‍යාව පසුපසින් තියෙන ලෝකයේ මනෝ කාර්ය ළඟම ඉන්න අප ළඟම කවුද අවිද්‍යාව මතක්කම මූලිකම මෙන්න මේ ධර්මස් යාදනයි අපේ මරණය සිදු වෙන්නේ. අපිට සංස්කාර අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අත්හරින්න කැමැත්තක් නැහැ. ජීවිතේ අපේක්ෂාව තියෙනවා, උපාදාන අත්හරගෙන අල්ලගෙන සිටිනවා. දැන් මරණා මරණේ කර්මයක් සිහි කරගෙන ඒ සීකරපු කර්මයට අනුකූලව කුසල කර්මයක් නම් හොඳ තැනකදී ප්‍රතිපාකයේ දෙනදී ප්‍රතිසංවි විඥානයේ දෙනදී අපට සිහිපත් වන අකුසල විපාකයන් නම් අකුසල විපාක දෙන තැනක දුක සියසා පිහිටකේ එතකොට නැවතේ පුදුනාට පසුව අපි මේ දේශනා පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානේ මේ ප්‍රතිසන්දි විඥානේ තමයි නැවතාව අපි පටන් ගත්තුම උපතේ තමයි ඇරෙන්නේ අපේ කතාව කරලා ඒයින් පස්සේ මොකද වෙන්නේ විඥානය ඇති වුණාට පසුව නැවත අනුන් කිව්වා තේම නාම රූප ඇති වෙනවා ආයතන ඇති වෙනවා අසාදී ඒ වටින් අරමුණු ගැටෙනවා ඇති වෙනවා අය සංහව ඇති වෙනවා අපට ඇහ කන නාසය ආදීට අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු අපි කලින් ආස්වල කළ තියෙන කුසල අකුසල විපාක වලට අනුව නරක අරමුණු ලැබෙන්නේ හොඳ අරමුණු ලැබෙන්නේ මේ අරමුණු ආවට පස්සේ ඒක කර්මයේ විපාකයක් වශයෙන් මේකම විපාකයෙන් නැවත කර්මයක් බවට අප පත්කද ගන්නවා මොකද නිසා අපිට නරක රූප සත්‍ය ගන්ධ රස දැන දැන නොබලා ඉන්නට බෑ නොනසා ඉන්නට බෑ ඒවා අපිට අකුසල කර්ම වල විපාක වශයෙන් අපට ඇති වෙනවා විපාක වශයෙන් උත්සයක් වශයෙන් හැරෙකීමක් වශයෙන් එතකොට මේ විපාකයම අපි නැවත කර්මයක් බවට පත් කරගන්නවා. ඇතිය කියනකට ගැටෙනවා ඇතිය කියනකට ඇලෙනවා නැවත නැවත අර විදිහටම සංස්කාර ජනිත වෙනවා නැවත නැවත උපදිනවා. පුනක්ඛණ්ඩායති නිසිතේ පුනක්ඛණ්ඩිත කන්හරන්ති නැවත නැවත ඉපදෙනවා. පුනක්ඛණ්ඩායති පුනක්ඛණ්ඩිත නැවත නැවත මැරෙනවා උණක් පුණන් කියලා පිට අසීවතිකන් හරන්දි නැවත නැවත මලමින් යොසවගෙන යනවා මංගංච ලබ්ධා අපුණබ්බාය මේ නැවත නැවත උපදින මාර්ගයේ දැනගෙන මේ වැඩිලා කියන්නේ මේ නමස්කන්ධ ලබ්ධා අකුණක් භවය න පුනක් පුනං ජාති ම නැවත නැවත ජාති දෙනෙන්නේ කාටද භූරිකන්ම ඥානෙ තියෙන කෙනා ඒකයි අපි කරන්නට ඕනේ අපේ සංස්කාර ගමන මේ විදිහට දිගින් දිගට දිගින් දිගට පැවතීගෙන පැවතීගෙන පැවතීගෙන මෙතෙක්ල් ආවා මේ සංස්කාර ගමන නවත්තන්නටයි අපේ මේ උත්සාහය මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ සැරසෙනයකට බ්‍රේක් එකක් ගහලා නවත්තන්නට ඒකයි මේ අපේ භාවනාවේ પરමාර්ථය ඒකයි අපේ අරමුණ ඒකයි අපේ නිවන එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයන් භාවනාව තුළින් අධ්‍යක්ලා ඒ තුළින් ඒ ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා භාවනාවට නගන ආකාරය දැන් අප විස්තර කරන්නට යන්නේ හැබැයි ප්‍රඥාවන්තයින්යි මේ ධර්මයේ උත්තර. මෙතෙක් කරපු ධර්මයේ කාටවත් පොදේ මේ එහාට ආමන්ත්‍රණය කරන්නේ බුද්ධ සම්පන්න කෙනෙකුතුනි කියලායි මම. ඒක නිසා මේ තුළින් මේ ළඟට තියෙන කාරණා තුළින් පටිච්චසමුප්පාදය අත්දැකීමට පුළුවන් සමාහට මේ භූමිය තුළදීම ඒ තුළින් ඒ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය දකින්නට පුළුවන් අප කියන විස්තරයට අනුකූලව හරියට කටයුතු කළොත් මේ භූමිය තුළදීම සංස්කාර නිරෝධය දකින්න මේ කියන නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ඒක නිසා දැන් කවුරුත් විනාඩි 5ක් භාවනාවේ නිරත වෙන්න මේ ආනාපාන සති භාවනාව කරන අය සීතිපත් සංවේදී සුඛපත් සංවේදී කියන අවස්ථාවකින් කවරක් හෝ ඇති කරගන්න මම සීතියක් දකින ආස්වාද ප්‍රාසාද භාවනාවේ නිරත වෙන අය එහෙම නැත්නම් සුඛේ අත්දකින ආස්වාද ප්‍රාසාද භාවනාවේ නිරත වෙන අය කියන අදිස්ථානය පිළිසු කරගෙන මූලික කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවට සිත යොමු කරලා ඒ සීතිසුඛ tattve සත්‍ය අත්දකින්න නැති කෙනෙක් සමාධිත පුරුවන් පරිදි තරමක් ඕවිත සමාධිමත් කරගන්න ඉදිරියට කියන ධර්ම සමාධිමත් සිටින්න ඇති යුතු නිසා කවුරුත් විනාඩි 5ක් දැන් භාවනාව කරන්නට වෙන්නේ. දැන් මේ සමාධිමත් සිටින මිනිස්සු මේ ධර්ම වස්තුවේ සම්බන්ධයෙන් දෙකක් සම්බන්ධ වෙනවා. මේ සමාජ මට්ටමෙන් මේ විදිහට පවත්වා ගන්න වෙනවා මේ දැනුම කරන්නේ දැන් අපි හේතුපස්ථානයේදී හතරස්ථානයේ ප්‍රතිස්පදින හේතුපස්ථානවලදී පස්වස්ථානයේ ප්‍රතිස්පදින කෝ සුඛපස්ථානයේදී හතරස්ථානයේ ප්‍රතිස්පදින සුඛපස්ථානයේදී පස්වස්ථානයේ ප්‍රතිස්පදින කියන දෙකම එකතුයි අත්දැකීම් ගන්න අපේ සිිතට මේ වෙලාවේ සිහිය දැනෙනවා එහෙම නැත්නම් දැන් කල්පනා කරන්න මේ සුඛය මගේ ආත්මය කියලා. මේ සුඛය මගේ ආත්මයයි. දැන් මේ සුඛය දෙසම බලාගෙන ආස්වාද ප්‍රසආස කරන්න මේ සුඛය අනිත්‍යය යන හිතට ඒ සුඛයේ ආස්ථා කරන්න පුළුවන් පොතන සුඛයේ ආස්ථා කරන්න කියනවා ආස්ථා කියන්නේ සුඛයේ ප්‍රශ්නකටනේ නැතිනම් සුඛයේ අකටනේ මේ සුඛයේ ආත්මය මගේ ආත්මය කියලා අත්දැකලා මේ සුඛයේ නැති වෙනා නේද ආත්මය නැති වෙනවා කියන්නේ සුඛයේ සම්පූර්ණ නිරෝධතාවයේ සම්පූර්ණ නිරෝධය එතකොට උපය ආඥාවක් කියලා ගන්නට දෙයක් නැති දෙයක්. ඒ ආඥාවක් ගන්නට කියලා දෙයක් නැහැ. එතකොට මගේ ආත්මයේ මේ සුඛ වේදනා විඳිනවා කියලා දැන් හිතන්න. සුඛ වේදනාවක් කියන්නේ ආත්මය. මේ විදිහට සම්පූර්ණ යසෝ ධ්‍යාන මලස්මක් බවට මේ ශරීරේ පස්සනාන ඔපරේෂන් කරනකොට සිහිනක් කළානම් මේකන ඔක්කොම දෙන්නේ යසෝ ධ්‍යාන පස්සෝ අර සිහින ආත්මයේ සම්පූර්ණ එක්කක් නැතුව යනවා එතකොට සුඛ වේදනාව ආත්මය කියලා ගන්න එකක් වැරදීම මගේ ආත්මයේ සුඛයක් නෙවෙනවා කියන එකක් වැරදීම දැන් කල්පනා කරන්න මගේ ආත්මයේ සුඛ දුක්ඛ නෙවෙන්නේ නැති දෙයක් නිවන දෙයක් නැතුව ගිය කිසි නැති කරපු නැත්නම් සම්මුතියෙන් ඇතිවෙච්ච කෙනෙක් තුළ කවර සංඥාවක් පිටේට මොන ආඥාවක් එතකොට මේ වේදනාවේ කුල් ආකාරයෙන් බැලුවත් ආඥාවක් ගන්නන්නේ අනිත්‍ය කියන ධර්මයක් මේ වේදනාව ඇති ආකාරය දැන් බලමු ආස්වාද පාස්වාද පුරාණ කැලලා ශරීරය පුරා ගමන් කරනවා ඒක තුළින් දෙන්නක් ඇති වෙනවා ඒ දැනීම තුළ දුක් වේදනාවක් අපට ඇතිකලා මොකක්ද මේ පස්සපස්සය වේදනා ඔත්තප්ප රෝපේ ආස්වාද ප්‍රස්වාද කය ආයායතනය මේ දෙකේම කාය විඥානයේ දෙන්නේ